නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මෙත්තා විහාරියෝ භික්ඛු යුඤ්ඤති බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ සියක් නමක් එකවර රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කළ ගාථාවක් මේ කියවුණි. අවන්ති රටෙහි රටෙහි ඒ කියන්නේ ඉන්දියාවේ අවන්ති කියන රටෙහි සානු පබ්බත ආරණ්‍ය වාසී මහා කච්චාන මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන කෝටි කන්න සෝන ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් සිටියා 900ක් පමණ. මේ 900ම එක දවසේ රහත් වෙන බව දැන 900ට ගාථා 9කින් සරුවක් යන වාසේ දහම් දෙසුවේ බුදුරැස් මාලාවක් විහිදුවා ඉදිරිපිට වැඩෙන ආකාරයේ කෙනෙන් අදිෂ්ඨාන කරලා. මේ එක එක ගාථාවකින් සියක් නමක් දැකින් දෙන මහා රහත් භාවයටපත් වුණා. එතෙන් ඒක ගාථාවක් මේ ප්‍රකාශ වුණේ මෙත්තා විහාරී යෝ භික්ඛු යම් වික්ෂුවක් මෛත්‍රී විහරණයෙන් වෙසේ නම් යොඤ්ඤති බුද්ධ ශාසනේ සීල සමාධි ප්‍රඥා නම් වූ බුද්ධ ශාසනේ නිතර යෙදේ නම් අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන්සුකං සංස්කාරයන්ගේ සංසිඳීමේ සැපේ නම් වූ සාන්තපද සංඛ්‍යාත අමා මහ නිවනටපත් වේ කියන එකයි ගාථාවේ තේරුම. දැන් මේ ගාථාවේ තියෙන භාවනා කර්මස්ථානේ මෛත්‍රියයි. මේ මෛත්‍රිය පිළිබඳව දීර්ඝ විස්තර කරන්න අවශ්‍ය නැත්තේ සිංහල රටේ නිතර නිතර මේ මෛත්‍රී භාවනා ගැන කරුණු අහන්ත දකින්ද සවන් දෙන්න ලැබෙන නිසයි. විශේෂයෙන් මෙහිදී අප ඉදිරිපත් කරනු ලබන්නේ අද මේ ආශිර්වාද පෙරටුව පින්කමක් සිදු කරනු ලබන පින්වත් ලින්කන් විජේසූරිය මහත්මාණන්ගේ එම චන්ද්‍රා විජේසූරිය මහත්මණියගේ දයාබර ජේනිය වෙන කලණී විජේසූරිය දරුවාටත් කුසවත් දරුවාටත් එම අසංක මහත්මාණන්ටත් එතර ජීවත් වෙන පින්වත් සජිත සානක විජේසූරිය පුතණුවන් සහ ලේලි තුමිය ඇතුළු පවුලේ සමටත් සිතක් සාන්තියක් පිණිස නිතර නිතර මෛත්‍රියේ පැවැත්වීම එකා සුදුසුයි කියන බව හැඳින්වීම පිණිසයි. මෛත්‍රී භාවනාව අමුතුවෙන් පාඩම් කරගන්න අවශ්‍යයක් නැහැ. තමන්ට ලැබෙන ලැබෙන අරමුණේදී ඒ ලැබෙන අරමුණ <clears throat> නිමිති කරගෙන මෙත් සිත් පැවැත්වීම තමයි මෙතන පහසුම ක්‍රමය. පළමුව තමන්ද තමන් මෙත් කරගන්නවා. දැන් අපි හිතමු අපි ආහාර ගන්න වෙලාව. මේ ආහාර ගන්න වෙලාවේදී තමන්ට තමන් මෙත් කරගන්නවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සාමි පරිභෝගෙන් පරිභෝග කරන ලද සේසු ආර්යයන් වහන්සේලා විසින් දායජ්‍ය පරිභෝගයෙන් පරිභෝග කරන ලද මේ ආහාරයේ මට දිව්‍ය ඖෂධයක් මෙන් වී මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා තමන්ද තමන් මෙත් කරගන්නවා ඊළඟට මේ ආහාරය අහසින් ලැබුණා නෙමෙයි මේක බොහෝ දිනුවගේ සම්බන්ධයෙන් ලැබිච්ච ආහාරයක් ප්‍රධාන ආහාරයෙන් බත කුඹුරක වපුරලා ඒ අස්සනු නෙලාගෙන හාල් බාටපත් කරන වෙළඳ සැලට යවන එයින් ලබාගත් මේ හාල නිසි හැටියට උයලා පෙළා සකස් කිරීමෙන් තමයි බතක් බාටපත් වෙන්නේ. ඒ සඳහා කී දෙනෙක් උදව් වෙලා තියෙනවද? කුඹුරු හිමියා, දී හිමියා, වගා කරන ගොවියා, ජල සම්පාදකයා, පොහොර වැනි දේවල් නිෂ්පාදනය කරන අය ඒ ගී වගා කලයන් පස්සේ පැහුණාට පස්සේ කපන අය මඬවන අය මේ බවට බැත පාහලා පිරිසුදු කරන අය වෙළඳසාලට ගෙනියන අය කෙරණ වනින අය වාගේම මේවා හාල් බාටපත් කරන අය ඒ සඳහා මැසින් නිපදවපු අය ඒවා නැවත මිලට ගන්න අය මිල මුදල් නිෂ්පාදනය කළ අය මේ උයන්න පියන්න හැලිවලන් නිෂ්පාදනය කළාය. උදුන් නිෂ්පාදනය කළාය. ගෑස් ලිප් නිෂ්පාදනය කළාය. විදුලිය නිෂ්පාදනය කළාය. එවාගේම හැඳි වැනි දේවල් නිෂ්පාදනය කළාය. මේ කී දෙනෙක් අපට සහාය වෙනවද මේ ආහාර ටික සම්පාදනය වෙන්නේ? ඒ එකක් එකක් ගානේ සිහි කරමින් ඒ අයට අඩු ගානේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා කියන මේ වචන මාත්‍රේ හරියි නිතර මෙනෙහි කරමින් හිත පිරිසිදු කර ගන්නවා. එතකොට සැබවින්ම ඒ ආහාරය Tamanta දිව්‍ය ආහාරයක් මින් පිහිට වෙන ආහාරයක් වෙනවා. ඒ වගේම එළවලු වර්ග, පළතුරු වර්ග, තුන පහ ලුණු ඇඹුල් මිරිස් මේවා එකක් එකක් සඳහා විශාල පිරිසක් අපට සහයෝගය දීලා තියෙන ඒක ආහාර වේලට. ඒවා අපට සිහි කළ සිහි කළ ඒ ආයතෙ මෙත් සිත් පවත් වෙනවා. අපි අඳින පළඳින ඇඳුම් පැළඳුම් ගැන ඒ වගේම හිතන්න පුළුවන්. අපි අනුභව කරන දෙහෙත් වර්ගයන් ඒ වගේම කරන්න පුළුවන්. ඔය විදිහට Taman නිදෙන ඇඳ පුටුව ඇතිරිල්ල කොට්ටෙ මෙච්ච ගැන මෙත් කරන්න පුළුවන් ඒ වරමුණු කරගෙන. ඒවා ඉබේ අහසින් ලැබුණ නෙමෙයි එක එක පුද්ගලයන් අතින් නිෂ්පාදනය වෙච්ච දේවල්. Taman ඉන්න නිවස ගොඩනැගු ආයේ ඒවට ගල් ගඩොල් වැලි එවාගේ මේ අකඩ වර්ග නොයෙක් දේවල් නිෂ්පාදනය කළා. කී දෙනෙක් මේ ගොඩනැගිල්ලට උදව් වෙලා තියෙනවා. ඔව අපි සිහි කර කර මෙත්සිත පවත්වන කොට අපේ මුළු චිත්ත සංතානයේ මෛත්‍රියෙන් මේ පිරිලා ඉතිරිලා හැම විටම පවතිනවා. එසේ මෛත්‍රී සිත නිතර නිතර පැවැත්වෙන කොට මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ సంతානයෙහි ඒ කුසල චිත්තයන්ගේ ආනුභාවයෙන් හිත පිරිසුදු වීම නිසා වස්තු රූපේ පිරිසුදු වෙනවා. වස්තු රූපයේ පිරිසුදු වීමෙන් ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වී සකල ශරීරයේ පැතිරි යාමෙන් නිරෝගී රූප කලාප පහළ වෙනවා. රෝගාතුර රූප කලාප නිරුද්ධ වෙනවා යටපත් වෙනවා. නිරෝගී රූප කලාප ඉදිරියේ පැතිරි පහළ වීම නිසා ශරීරයට ආයුෂ වැඩි වෙනවා. දීර්ඝාස වැඩෙනවා. ශරීර වර්ණ සම්ප්‍රත්‍ය වැඩෙනවා. ශරීරයේ සෞඛ්‍ය සම්ප්‍රත්‍ය වැඩෙනවා. ශරීර කාය බලය වැඩෙනවා. එමඟින් ඥාන බලයත් වැඩෙනවා. සැපසේ නිින්දත් යනවා. සැපසේ අවදි වීමත් වෙනවා. නපුරු සීනියක් නොපෙනී යනවා. දෙවියන්වත් ප්‍රිය වෙනවා. මිනිසයන්වත් ප්‍රිය වෙනවා. අහසේ දෙවියෝ යහතින් රැක ගන්නවා. අවියාවද වශවිස ගිනි විපත් වලකිනවා. ශරීර වර්ණයේ පැහැපත් වෙනවා වගේම හිත සමාධි වෙනවා. ඒ වගේම දුටුවන්ට ප්‍රියමනාප පුජ්‍යලයක් වීම නිසා තමන් කරන කියන හැම දෙයක් සාර්ථක වෙනවා. මේ ආදී බොහෝ ආනිසංස මේ ස්වල්ප මානසිකාරයේ තුලින් තමාවත ගලාගෙන එනවා. එනිසා දැන් අපි අහලා තියෙනවා බෝධිරාජ කුමාරයන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියපු කතාවක්. බෝධිරාජ කුමාරයා බිම්බිසාර මහ රජුගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර රත්නයයි. නිමිසාර මහ රජුරුවන්ගේ අග්‍ර මහේසිකාවගේ කුසේ මේ දරුවා ඉන්න කාලයේදී ඒ මෞතුමි හොඳ බෞද්ධ මෞතුමියක් බැවින් තමන් වෙනුවෙනුත් පුතණු මේ කුසවත් පුතුණුවන් වෙනුවෙනුත් දරුවන් සරණ යනවා. එවාගෙම සීලේ පිහිටෙනවා. තමන් බුදුන් වඳිනකොට තමන්ගේ දරුවා වෙනුවෙනුත් වඳිනවා. මේ විදිහට කුසවත් කාලයේදීම ඒ දරුවාට මෙත්සිත පවත්වමින් තමයි ඒ මෞතුමිය දරුවස්තුව පරිහරණය කෙලි. ඒ දරුවා සැබෑ බෞද්ධ දරුවෙක් රජ කෙනෙක් වුණා. බුදුබණ අසලා මාර්ගඵල නිවන සාක්ෂාත් කරගත්තා. ප්‍රදේශ රාජ්‍යයක් වශයෙන් බගුදා නවයේ සුන්සි මාර්ගිර නගරයේහි මහා සම්පත් ඇතිව රාජ්‍යශ්‍රී විඳ. මේ වගේ තමයි අපේ සිංහල රටේ පැරණි බෞද්ධ මව්වරු තමන්ගේ කුසවත් දරුවාටත් තෙරුවන් සරණ ගන්වනවා. ඉතින් ඒ ඔක්කොම මෛත්‍රිය වැඩිවීමක් වෙනවා. මේ මෛත්‍රිය වැඩිවීම නිසා දෙවියන්ගේ මිනිස්යන්ගේ හැම දෙනාගේ ආශිර්වාදයට ලක් වෙනවා. මෙන්න මේක නිසා දැන් ඒ අනුව සලකා බැලීමේදී බොහෝ විපත්තිදායක අවස්ථාවලින් පවා මෛත්‍රියෙන් ගැලවුණු හැටි අපි සිහිපත් කරන්නට ඕන. අඟුලිමාල ස්වාමින් වහන්සේ බුදුසසුනේ පැවිදුනේ සරුවක්යන් වහන්සේගේ මෛත්‍රී බලය. උන්වහන්සේට දුන්න භාවනාවක් මෛත්‍රී භාවනාව. උන්වහන්සේ ටික කාලයක් කරපු දාමරිකකන් නිසා පින්දපාත වැඩියාම හැමදාම තුවාලයක් කරගෙන ඉඳ වෙන්නේ. ගම් දරවල් වල ළමයි කපුටන් එලවන්න, බල්ලන් එලවන්න, වීසි කරන ගල් කැට, කැබිලිටි ආදී ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ වදිනවා. හැබැයි ඔය අතරතේ උන්වහන්සේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පත් කෙරෙව්වා. එක දවසක් පින්දපාත යනකොට දැක්කා දුප්පත් මව් කෙනෙක්. දරුවෙකු උපදින්න ඉන්න වෙලාවේ පුදුමාකාර දුක් විඳීමකටපත් වෙලා වේදනාවෙන් මිරිකිලා ඉන්නවා දැක්කා. පස්සේ බුදුරජාණන් වහන්සේට වෙත් මේ කාරණේ කිව්වාම සරුවක්යන් වහන්සේ උගන්වුවා පිරිතක්. මේ පිරිත ගිහින් කියන්නේ කියලා. උන්වහන්සේ නිවසට වැඩම කරලා පුතුමක් ඊළඟට වාඩි වෙලා ඒ පිරිත දේශනා කළ බොහොම කෙටි පිරිතක් අඟුලිමාල පිරිත. උන්වහන්සේ වඩමින් සිටියේ මෛත්‍රී බලයෙනි. මෛත්‍රී බලයයි මේ සත්‍යක්‍රියා බලයයි පිහිටවීමෙන් ඒ මෞතුමියට දරුවාට කිසිදු වේදනාවක් දුකක් නොමැතිව පෙරහන් කඩකින් දියත්ක් වගිරෙන්නක් මින් දරුවා සුවසේ උපන්නා. ඒ දරුවාටයි මමටයි පමණක් නෙමෙයි. ඒ උතුමන් වහන්සේ වාඩි වෙලා පිරිත් කියපු ආසනය තවත් මව්වරු ඇවිල්ලා හොදලා පෑන් පානීය කරනවා. ඒ පෑන් පානීය කරන කෙන හැම දිනාටම දරුවන්ගේ ඉපදීම සුවසේ සිද්ධ වුණා. ඒක අර ගාථාවේ සඳහන් වෙනවා. ඒ මේ පිරිතියේ ශක්තිය මේ මහා භද්‍ර කල්පේ පුරා පවතිනවා කියලා කල්පස්ථායි මහා තේජස් ඇති පිරිතක් හැටියට හඳුන්වනවා. අදත් ඒ ආනිසංසය විදියටම පවතිනවා. මෙන්න මේක නිසා මෛත්‍රියේ වැඩිම තමන්ටත් අනුන්ටත් අතිශයින්ම උපකාරී වෙන මහා ධර්ම බලයක් ධර්ම ශක්තියක් කියන එක අපි පිළිගන්නට ඕන. එනිසා දැන් අපට ආරාධනයේ තියෙන ස්වල්ප වේලාවක පිරිත් සූත්‍රයක් දේශනා කරනු මැනව කියලයි. ඊට පෙර ගමන් වශයෙන් මේකට හැඳින්වීමට අපි යොමු වුණේ. දැන් අද මේ දවසේදී මේ දානවත් සම්පාදනය කරගෙන පළමුවෙන් බුද්ධ පූජා පවත්වා ස්වාමින් වහන්සේලාගේ පහසු වේරණේම සලසාගෙන සලකාගෙන මෙතනට දානේ සපේලා සගෞරව සම්ප්‍රයුක්තව අසුන් පනවා වඩා හිඳුවා ඊමෙලියලා වඩා වැඩමවකට ඇවිල්ලා සියාතින් දානේ බෙදා හදා පිළිගැන්නුවා මේ අෂ්ටපරිස්කාරහ සසු පිරෙකර එවාගේම අස්කන්නාලි සඳහා අවශ්‍ය බරපෑම් මේ ආදී පරිත්‍යාග කරන්න යෙදුණා සීලේක පීඨා මේ ස්වල්ප වේලාවක දහම් පදයකට සමන් දී රත්නත්‍රය ආශිර්වාදය ලැබුණු පිණිසයි සූදානම් වන්නේ. මෙතකින් මේ දාන සීල භාවනා වශයෙන් අත්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ කාන්තෙන් අද අපි මේ සැනසෙමින් ගමන් කරන සම්බුදු සසුන නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරු දහන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප දරණී තලයේහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සුකේසල ශික්ෂාකාමී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් සදාමාලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපරැස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. එවාගෙම නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දි මිත්‍රාදීන්ටත් විශේෂයෙන් ලින්තන් විජේසූරිය මැතිතුමාණන්ගේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේට මේ චන්ද්‍රා විජේසූරිය මහත්මනී සහිත සහෝදර සහෝදරී පිරිසගේ මෞඛ්‍ය දෙපළ හා සහෝදර තුම්පලටත් එවාගේ මේ අසංක මහත්මයාගේත් මේ සහභාගී වෙන පින්වත් සෑම දෙනාගේත් විශේෂයෙන්ම ආරණ්‍ය මහත්මයාගේ මෞපිය දෙදෙනා වහන්සේ චන්ද්‍රාරණ්‍ය මහත්මනේගේ මෞපිය දෙදෙනා වහන්සේ සහ සහෝදරී කුමී වෙන චිත්‍රා කොස්වත් මහත්මනි ජයන්ත කොස්වත් මහත්මිය අමිතා සෙන්නාත් මහත්මනි ආදී සෑම දෙනාටම මේ කුසල සම්භාරයේ අත්පත් වේවා මෙපින් වලින් ඒ සෑම දෙනාට භවයක් පාසා සුගති සම්පත්ම සිද්ධ වී සුවසේ දානාදී දසපාරමී මුදුන්පත්යේ පැතුව බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙතින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකාවටත් බෞද්ධ ජනතාවටත් මේ නිවසට මේ භූමියට මේ ආශිර්වාද පතුන් ලබන පින්වත් කලානී විජේසෝරිය දරුවා ඒ කුසවත් දරුවා ඇතුළු පවුලේ සෑම දෙනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා තතු බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් මේ කොළඹ අගනුවර සිට අවටගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටමත් මේ පින ලැබේවා සියලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තිරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන් සත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරවනට ආයුර්ණ සපබල ඥාන පිරිනමමින් පාරමී සීලයෙන් සිදු කරගන්නා ලද ආශිර්වාද පෙරට කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රා අනුභව බලයෙන් දිවි මණ්ඩලයේ රකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් පින්වත් කලාණී විජේසූරිය දරුවා කුසවත් දරුවා අසංක මහත්මයා මේ මව්පිය දෙපළ හා සහභාගී වන පින්වත් සෑම දෙනාටම පින්වත් ශේකර මහත්මයලා රත්න මහත්මයලා චන්ද්‍රා රත්න මහත්මනීම දරුවෝ වාගේ මුණුමුරු දෙපළ වාගේ පින්වත් ප්‍රභා වික්‍රමසිංහ මහත්මනී විනීතා ධර්මවර්ධන මහත්මනී ආදී කොට ඇති සහභාගී වූ සෑම දිනාටමත් උපකාරකෝ සේවක සේවිකාදීන්ටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වංශනේ වේවා තමන තමන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සෝවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජස්වර සතුරු ගිනි ජල වාස විස අවියා උදාද විපත්‍ය වලකේවා කායික මානසික සැනසෙල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාණයෙන් යසීසුරෙන් ආයු වර්ණ සපබල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණ සතර සංග්‍රහවත්තු දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා හිංසත් රතවර්ෂා දෙක කාලයක් අතරක් නෑරමී බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණඥානය ඇතුව සුගතිගාමී වෙමින් පාරමී පුරා ගන්නට ජාති ජාති වාසනාව වේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාදීන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසන සේවදාලේ සදාකාලික ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සෝපිනිසෙම් මේ කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි ඥාතීන්ට දෙවියන් දෙපින් පෙත් පමුණුවම ඉදං ඕ ඥාතීනං හෝතු නිසා මේ කුසලතාවද වත්තදීලා ටිකක් කරලා එත්තාවතාචි අමහි ආකාසත්තා ච පිරිසුද්ධ දිගන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ කිට්ටේ මේ කල්ලාගෙන සමාජයේ සමාජයේ ඉදං මේ පුඤ්ඤ කම්මං ඉදං මේ පුඤ්ඤ කම්මං <coughs> තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් ප්‍රථමා බිනීහාර පූජාවේ සිට බෝධි මණ්ඩලයේ තෙක් පිරූ අසීමිත බුද්ධ කාර්ක ධර්මයන්ගේ අනුභව බල මහිමයෙන්ද බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද නවරහාදී බුද්ධ ගුණ බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්විදා ඥාන ෂඩ්විද දුර්භ බුද්ධ ධර්ම බලයෙන්ද සත්‍යමේඥා ධර්ම 14 බුද්ධඥාන 16 මහා ඥානස්කාර සාවේනික බුද්ධ ගුණ බලයෙන්ද එකුන්විසි ප්‍රත්‍යවේක්ෂා ඥාන සමත්‍රින් සත්පාරමිතා ඥාන සත්‍යස් බෝධිපාක්ෂික ධර්මාඥාන සත්‍ය සමධර්මාඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මඥානාට තිස් ආරම්මන විභක්ති ඥාන සමසතලෙස් කර්මස්ථාන ඥාන චත්තාලී සාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද චතුචත්තාලී සති ඥාන වස්තු සමපන සුද්‍යාව්‍ය ඥාන පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයෙන්ද තෙසත්ත්‍ය ඥාන සත්සත්ත්‍ය ඥාන බලයෙන්ද චතුවිසති කෝටි සත සහස්‍ර සංඛාත සමාපatti සංචාරකාරියත් බල වජ්‍රඥාන බලයෙන්ද අනන්තනා සමන්වාගත සමන්ත ප ဋ ාණ මහා ප්‍රකන විෂයන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරිය ඥාන වාසයානුසයේ ඥාන යමක මහා ප්‍රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපatti ඥාන බලයෙන්ද සරුවඥතාඥාන අනාවරණඥාන බලයෙන්ද සුවාසෝදාසත් ධර්මස්කන්ධ බලයෙන්ද විජයසේ බෝධි රාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේගේ අෂ්ඨ ද්‍රෝණයක් සොළොස් නැලියක් සරුවඥ ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද කන්නං කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝබිතානුමදාසේ පදුමනාරද පදුමුත්තර සුමේද සුජාත පියදාසේ අත්ථදාසේ ධම්මදාසේ සිද්ධාර්ථ තිස්ස පුස්ස විපස්සේ සිකීමස භූකකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම නම් වූ අටවිසි බුදුවරයන් වහන්සේ ඥානුභා බලයෙන්ද සොලසා සංකේය කල්පලක්ෂේ පුරා පහළ වූ 512000ක් සරුවක්ඥන් වහන්සේගේ අනුභව බලයෙන්ද අතීතේ පහළ වූද මතු අනාගතේ පහළවන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආදී කොට ඇති අනන්ත පරිමාණ සරුවක්ඥන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලෙන් අනන්ත බුද්ධ ඥානානුභාව බලෙන් අනන්ත බුද්ධ තේජානුභාව බලෙන් අනන්ත බුද්ධ රිඥානුභාව බලයෙන්ද කට්නාන්තේ සතු අති උතුම් සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂානුග්‍රහ බලයෙන්ද කල්පස්ථායෝ සත්‍යක්‍රියාමය හරිත්‍රාණ ධර්ම දේශනයේ සවන් දෙන පින්වත් සෑම දිනාටද විශේෂයෙන්ම පුත්‍රලාභයක් බලාපොරොත්තුෙන් සෝදානම්ව සිටින පින්වත් කලාණී විජේසූරිය මහත්මියටද දරුවාටද එවාගේම හිම අසංක්‍රමවත්මානන්ටද එතර ජීවත් වෙන සජිත සානක විජේසූරිය මහත්මයා සහායම මහත්මියටත් ඒ කුසව දරුවාටත් සහභාගී වන මව්පියන් ආදී කොට ඇති සෑම දිනාට සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා අසනීපකම් අපලෝපද්‍රව කුරුවන්තරා නමග්ගා දෝෂ සතුරු කරදර මානුක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ ගියත විද්වංශනේ වේවා ගලන ජේ ධාරාවක් සේ බුදු ගුණ සිහි වේවා දහම් ගුණ සිහි වේවා සංඝ ගුණ සිහි වේවා සිල් ගුණ සිහි වේවා මෙත් ගුණ සිහි වේවා රාගේම කෝටි ලක්ෂයක් සක්වල මුළුල්ලේ දෙවියන් ගෞරවයෙන් පිළිගනු ලබන රත්න සූත්‍රාන්ත දේශනා නිතර සිතර නැගේවා වාතපිතසම තුන්දොස් සමනේ වේවා පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු සමභාවයටපත් වේවා කර්ම චිත්ත ඍතු ආර චතු සමුට්ඨානික රූප කලාප නිරෝගතාටපත් වේවා කුසවද්දරුවාට උණක් ප්‍රතිශ්‍යාවක් ඉසරාදයක් තරම්වත් කිසිදු අසනීපයක් නොම වේවා මෞතුමියට දරුවාට දුකක් වේදනාවක් නැතිව ඊතාවතුන් සුබ මොහතකදී ක්‍රාංකණකින් දියක්ත්සේ සුවසේදාර කෝත්පත්ති සිද්ධ වේවා ඒ දරුවාද ආයුෂයෙන් වර්ණයෙන් සපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් කරුණාවෙන් මෛත්‍රියෙන් බෝසත් ගුණයෙන් උතුම් දරුවෙක් බාටපත් වේවා දෙමෝපියන්වත් පවුලේ සමතත් රටවැසියන්ටත් ගම්වැසියන්ටත් ලෝවැසියන්ටත් හිතසුව සැලසෙනස් <coughs> බෝසත් ගුණ ඇති දරුවෙක් බාටපත් වී දෙමෝපියන් සැනසුණුවක් උදාපත් වේවා එවංගින් මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මේ ජයගෙන පරාජිතව බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ නිවිසනසී පැමිණ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමෙතෙක් පවත්වන ලබන මේ සත්‍යක්‍රියාමේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආශිර්වාදයක් කුසලානිසංසයක් හේතු වේවා වාසනාව වේවා යන මෛත්‍රියෙන් පැවැත්වෙන සෙත් පිළිත් දේශනේට සාවධානව සවන් දෙත්වා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ <coughs> අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහි පස්සිකෝ මෝපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තානි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම් විතන්තං වාලෝමං සෝනහිසතිති ඒතේන සච්ච වංජේන පාත ත්වං රතනත්යං ඒකේන සච්ච වඤ්ඤේන පාතකං රතනන්තයං ඒතේන සච්ච වඤ්ඤේන පාතකං රතනන්තයං කෝටි සත සහංසේසු චක්ඛවාලේසු දේවතා යස්සානං පතිගන්හන්ති යං ච මේ සාලියං පුරේ රෝගාමනුස්ස දුම්භික්ඛ සම්භූතං කිමිදං භයං හිප්පමන් කරදාපේසී පරිත්තං කං බනමහේ යානීද භූතානි සමාගතානි බුම්මානිවායානිවයන්තනික්කේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මෙත්තං කරෝතේ මානුසියා පජායේ දිවාචරත්තෝ චහරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවා හුරං වා සංඝේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ථිතක් නිදම්පි බුද්ධේ රතනං පනීතං ඒකේන සක්කේන සුවක්ති හෝතු කයං විරාගං නමතං පනීතං යදංජගා සක්්‍ය මුනි සමවිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සක්චේන සුවත්ති හෝතු යම් බුද්දසෙන්තෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුංගලාවට සතං පසන්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති ඒ දක්ඛිනේය සුගතං සසාවකායේ තේ සුදින්නානි මහප්පලානි ඉදන්ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ඛි හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනං හි තේපත්ති පන්තාවම සංවිගයිහ ලන්ධාමුදානිම්බුතින් බුඤ්ජමාන ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුම් විවාතේ බියසම්පකම්පියෝ තථූපමං සම්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පංසති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තානතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සක්චේන සුවත්ති හෝතු සහවස්සදං සෙන සංපදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය නිත්ති විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි අදත්ති කිංචි චතු අපායේ ච විපමුද්දෝ ච චාමිතාන නියබම්බෝ කතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඉංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්මෝ සෝතං සපටිච්ඡාදායේ අබම්මතා දිත්ත පදස්ස මුත්තා ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්පගුම්බේ යථා පුස්සිතං ගේ ගිම්මාන මාසේ පඨමස්මින් ගින්නේ තතුපමං ධම්ම වරම් දේශයි නිබ්බාන ගාමින් පරමං හිතායේ ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම් පිබුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් ඒකීන බීජං අවිරුල්නිච්ඡන්දා නිබ්බන්ති දීරායතයන් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි භුම්මානි වායානි වහන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවක්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වඤ්ඤේන දුක්ඛෝපසමින් කෘතේ ඒතේන සච්චවඤ්ඤේන භයාවූපසමින්කතේ ඒතේන සච්චවඤ්ඤේන රෝගාවූපසමින්කතේ පරිත්තං යං භනන්තං සේනිසින්නත්තාන දෝවනං උදකම් පිවිනාසේති සම්බමේව පරිස්සයං සුත්තිනාගබ්බ බුත්තානං යංච සාදේශිතං කනේ හේරසංගුලිමාලස්ස ලෝකනාකේන භාසිතං කප්පන්තායින් මහතේජං පරික්ඛං තං බනමහේ යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාබිඥානමි සංචිච්ච පානම් ජීවිතාවෝරෝපේතා හේන සච්චේන සොත්ති තේ හෝතු සොත්ති ගම්භස්සති යතුහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිඥානාමි සංචිච්ච පානං ජීවිතා මෝරෝපේතා හේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ඡ පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සත්‍තිතේ හෝතු සත්‍ති ගම්බස්සාතේ යතෝ අං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිඥානාමි සංචිච්ඡපානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝ අං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිඥානාමි සංචිච්ච පානං ජීවිතාවෝ රෝපේතා හේම සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්බස්සාතේ යතෝ හං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමි ඥානාමි සංචිච්ඡ පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සත්‍යතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමි ජානාමි සංචිත්තපානං ජීවිතාවෝ රෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති ඒතේන සච්ච වංජේන දුක්ඛාවෝපසමින්කතේ ඒතේන සච්චවඤ්ඤේන භයාවූපි සමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන රෝගාවූප සමින්තුතේ බුද්ධානං ජීවිතස්සන සක්ඛාකේන චි අන්තරායෝ කාතුං බුද්ධානං සම්බන්න රන්සේනන්න සක්ඛාකේන චි අන්තරායෝ කාතුං බුද්ධානන් වක්කින් සමා පුරිස ලක්ඛනානන්න සක්කා කේන චියන්තරායෝ කාතුම් බුද්ධානං අභියට චතුන්නං පච්චයානන්න සක්කා කේන චියන්තරායෝ කාතුම් ඉමේ සංචතුන්නං අච්චරියානන්න සක්කා කේන චියන්තරායෝ කාතුම් හේතේන සච්ච වංජේන අන්තරායා සේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සින්නී භවන්තු තේ සිරිදිති මති තේජෝ ජය සින්නි මහින්නි මහා ගුණ සාගරස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තනාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වාතින් සමා පුරිස ලක්ඛනානුභාවේන අසීති අනුභ්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත්‍ය මංගල ලක්ඛනානුභාවේන සම්බන්න රංස අනුභාවේන සිරිදිතුම අතිතේජෝ ජය සෙන්නි මහෙද්දි මහා ගුණ සාගරස්ස පරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ද්වත්තිං සමාපුරිස ලක්ඛනානුභාවේන අසීති අනුම්ජන්ජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංශානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ථ පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ඤ්ඤය ධම්මානුභාවේන චතුරාසීති සාස්ත්‍ය ධම්මස්කන්ධානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මංගානුභාවේන අට සමාපත්‍යානුභාවේන චල භින්නානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සම්පාරමිතානුභාවේන රතනත්ය සරණානුභාවේන සම්මේතේ ශෝක රෝග දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු සම්ම සංකප්පත්‍යං සමිඤ්ඤන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සම්බදා ආකාශ පම්මත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්හි අනුරක්ඛන්තු සම්බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සාත්‍ය ධම්මස්කන්ධානුභාවේන පිටකත්ත්‍යානුභාවේන ජනසාවකානුභාවේන සම්මේතේ රෝගා සම්මේතේ භය සම්මේතේ අන්තරාය සම්මේතේ උපන්දවා සම්මේතේ දුන්නිමිත්තා සම්මේතේ අවමංගල විනස්සන්තු ආයුවණ්ඩකෝ ධනවණ්ඩකෝ සිරිවණ්ඩකෝ යසවණ්ඩකෝ බලවණ්ඩකෝ වන්නවණ්ඩකෝ සුඛවණ්ඩකෝ හෝතු සම්බදා දුක්ඛාරෝග භයාමේනා සෝකා සංකා සුපන්දවා අනේකාන්තරායාපි විනස්සං කචතේජසා ජයසින්නේ ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝග බුද්ධේච අසවා සතවසෝච ආයුච ජීව සිද්ධි භවන්තු තේ මහා කරුණිකෝ නාතෝ හිතාය සම්මපානිනං පුරත්වා පාරමී සම්බාපත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛානං නන්දිවද්දනෝ එවන්තු යං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්ඛාත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනා දස්සන්ත පන්දවා සම්මේ දුක්ඛාවෝප සමින්තතේ සක්ඛාත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරම් පරිලාහෝප සමනං ධම්ම තේජේන සොත්තිනා දස්සන්ත පන්දවා සම්මේ භයාවෝප සමින්තතේ සක්ඛත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේජේන සොත්තිනා දස්සන්තු පන්දවා සම්මේ රෝගාවූප සමින්තුතේ යම් කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ති තක්මා සොත්ති භවන්තුතේ යං කිංච රතනං ලෝකේ විඤ්ඤති විවිධාපතු රතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංච රතනං ලෝකේ විඤ්ඤති විවිධාපතු රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං වඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං වඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්මේතියෝ විවංජන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛී දීඝායුකෝ භවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛතයක්ක භූතානං පාපං ආනිවරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපන්දනේ යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුසුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ කාපංග හෝදු සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තු යන් දුන්නිමිත්තං අවමංගලං චේයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ කාපංග හෝදු සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමෙන්තු දුක්ඛප්පත්තා ච නින්දුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකපත්තා චනිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ එත්තාවතා චයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සානන්දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්මසෝ ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාම හිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා චෙබුම්මට්ටා දේවානාගාම ඉද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා චෙබුම්මට්ටා දේවානාගාම ඉද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාවකං ඉරං දක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලස නිච්ඡං වද්ධා ප්‍රචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජත ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ